හොඳයි ස්වාමීන් වහන්සේ. තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඔව්. අප්පියේ හෝ සම්පයෝගෝ දුක්ඛෝ. මගේ සහෝදරයාගේ ක්‍රියාකලාපය මට හරි අප්පිරියයි ස්වාමීන් වහන්සේ. මගේ සිත කොයි වෙලෙත් ගැටෙනවා. මේක සසර කර්මයක්ද ස්වාමීන් වහන්සේ? සසර කර්ම වලට ද්වේෂ සිත්වත්, ලෝභ සිත්වත් ඇති වෙන්නේ නැහැ. සසර කර්ම වලට අප්‍රිය අමනාප සහෝදරයෙක් මුණ ගැහෙන්න පුළුවන්. ඒ පුද්ගලයා පිළිබඳව අප්‍රිය අරමුණ අප්‍රියමනාප දර්ශනයක් හමු වෙන්නටත් පුළුවන්. ඒ දර්ශනය ඒ පුද්ගලයා පිළිබඳව අපේ සිත අප්‍රියමනාප වෙනවද, ප්‍රියමනාප වෙනවද, ඥාන සංප්‍රයුක්ත වෙනවද, ලෝභ මූලික, ද්වේෂ මූලික, මෝහ මූලික වෙනවද? ඒවා තීරණය වෙන්නේ කර්මය මත නෙමෙයි. ඒවා අපි සති සම්පජාඤ්ඤය පුහුණු කරලා තියෙන ප්‍රමාණයත් එක්කලා. ඒතර අප්‍රියමනාපයි කියන්නේ මෙතින් තමන්ගේ මනසින් හදාගත්තු ප්‍රශ්නයක්නේ. එතකොට ඒ තනත්තා කරන ඒවා Tamanට රුස්සන්නේ. රුස්සන්නේ නැත්තේ Taman වෙනම ආකෘතියක් හදාගෙන ඉන්නවා. මෙන්න මෙහෙම තමයි වෙන්න ඕන. සහෝදරයා වැඩ කරන්න ඕන මෙහෙමයි. මම කැමති මෙහෙමයි. එතකොට මං කැමති විදිහට කරෙන්නේ නැත්තම් එතන ගැටෙනවා. එතකොට මං කැමති විදිහට කියලා හදාගන්න අච්චුව කර්මයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක තමන්ගේ චින්තනයේ ප්‍රශ්නය. ඊට පස්සේ ඒ අච්චුව තුල ඉඳගෙන ලෝකයේත් එක්ක ගැටෙන බව සති සම්පජාඤ්ඤය නැති බව ඒ ප්‍රශ්නයක් නිසා සහෝදරයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට තමන් අකමැති විදිහේ ආරම්මණයක් තමන්ගේ නෙතට ගැටෙන්නට තමන් ළඟම තමන්ට ලං කරලා ගෙනත් දීලා තියෙන්නේ කර්ම ශක්තිය විසින් තමයි. හැබැයි ඒ කර්ම ශක්තිය විසින් ගෙනත් දීපු දේ කමඨහනක් කරගෙන ප්‍රඥාව වඩව ගන්නවද අපි අර ඉස්සල්ලා කතා කළා වගේ දුකම සද්ධා උපදව ගන්න ප්‍රඥාව උපදව ගන්න කාරණයක් කරගන්නවද ඒ ප්‍රශ්නෙත් එක්කම ගැටිලා මනස ද්වේෂය වැඩි කරගෙන දුගතිය උපදිනවද ඒවා කර්මය පිළිබඳ ප්‍රශ්න නෙමේ ඒවා Taman සිත පුහුණු කිරීම පිළිබඳ ප්‍රශ්න ඒ නිසා කර්මයෙන් තමයි ප්‍රතිසන්දිය අපි උත්පත්ති ලබන්නේ කර්මයෙන් තමයි ඉපදුනාට පස්සේ මැරෙනකන් සැප දුක් ගෙනත් දෙන්නේ හැබැයි ලැබෙන සැප දුක් වලට අපි ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක කර්මය නිසා නෙමෙයි ඒක අපේ සති සම්පජඤ්ඤයේ මත හෝ අසති අසම්පජඤ්ඤයේ මත තීරණය වෙන කාරණා. ඒක කර්මයට හේතු කරන්න බෑ. ඉතින් එහෙම එහෙම ඒකත් කර්මය නිසා නම් සිද්ධ වෙන්නේ. අපිට මේ ලෝකෙන් ගැලවීම <laughs> නැති වෙනවා. ද්වේෂ සිත් ඇති වෙන්නේත් කර්මය නිසා, ලෝභ සිත් ඇති වෙන්නේත් කර්මය නිසා, මෝහ සිත් ඇති වෙන්නේත් කර්මය නිසා නම් කොහොමද මේ සසරින් මිදෙන්නේ? එහෙම එකක් නැහැ.